සදහවත්නි ඊටාම දුර්ලභව ලද මේ මිනිසත් දිවිය අරුත් ගැන්වෙන සද්ධර්මයෙන් බෙදක් ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ නිවන් මඟ සදහම් පෙළහරේ 143 වන ධර්මදේශනාව ලෙසයි. ධර්මදේශනා පවත්වන පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපි ඊටාම ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු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 කතමං ච භික්කවේ මරණං යං තේසං තේසං සත්තානං ධම්ම ධම්මා සත්තනිකායා චුති චවනතා භේදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියං කන්දානං භේදෝ කලේබරස්ස නික්කේපෝ ජීවිතේන්ද්‍රයස්සු පච්ඡේදෝ ඉදං උච්චති මරණං තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න අපේ චිත්තසංතානය සකස් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සම්පාදනය කරගන්න ඕනේ. ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් සාකච්ඡා කරන්න තමයි අපි නිවන් මඟ ධර්මදේශනා මාලාව සංවිධානය කරගත්තේ. දැන් අපි බොහෝ දේවල් සාකච්ඡා කරා මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ ආශ්‍රව දුරු කර ගැනීම පිළිබඳව සියලු ආශ්‍රව දුරු කර ගැනීම පිළිබඳව සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සබ්බාස සූත්‍රයේ අවසාන කොටස් හරිය තමයි සාකච්ඡා කරමින් ඉන්නේ බොහොම කෙටියෙන් මේ සූත්‍රයේදී දේශනා කරලා තියෙන දස්සනා පහ තබ්බා සංවරා පහ තබ්බා පරිසේවනා පහරවා අදිවාසනා පරිවර්ජනා විනෝදනා භාවනා ආදී වශයෙන් තියෙන ඒවාගෙන් දසනා පහතබ්බා කියන කොටසෙහි ඒක කොටස් දෙකකට බෙදලා තිබුණා ඒක කොටසක් තමයි මෙනෙහි කළ යුතු මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කරනවා කියන කොටස. මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නැති ආශ්‍රව උපදිනවා, තියෙන ආශ්‍රව වැඩි වෙනවා කියන එක. ඊළඟට මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි නොකර සිටීමෙන් තියෙන ආශ්‍රව දුර වෙන්නේ නැහැ කියන කාරණාව. එතකොට මෙනෙහි කළ යුතු ධර්මයන් මොනවද කියලා සඳහන් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දුක දුක බව මෙනෙහි කරන්න ඕනේ. දුක සමුදය, නිරෝධය සහ මාර්ගය කියලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය මෙනෙහි කළ යුතු තියෙනවා කියලා අන්න එහෙම මෙනෙහි කරන කෙනාට මේ සූත්‍රයේ තියෙනවා සක්කාය දිට්ඨි සීලබ්බත පරමාස විචිකිච්ඡා කියන තුන් සංයෝජන ධර්මයන් අයින් වෙනවා අන්න ඒ ධර්මයන් අයින් වීමෙන් ඒ ධර්මයන් හේතු වෙලා උපදනා වූ යම්කිසි තැවිලි දැවිලි සහිත ආශ්‍රවයන් වේනම් අන්න ඒ ආශ්‍රවයන් නැති වෙලා යන්නේ සෝවාන් මග නුවණින් කියලා. එතකොට සෝවාන් මග නුවණ කියන එක උපදවා ගන්න අපිට කරන්න තියෙන්නේ දුක දුක සමුදය නිරෝධය මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ කොටස් මෙනෙහි කිරීම. ඉතින් අපි සාකච්ඡා කරමින් හිටියේ ඊයේ පෙරේදා වගේ දිනවල දුක්ඛ සත්‍යයට අදාළව අපි මෙතෙක් කල් සාකච්ඡා නොකරපු මෙනෙහි කිරීම කීපයක් ගැන අද අපිට තියෙන්නේ ඒ වගේ මෙනෙහි කිරීමක් ගැන. ඇයි මම කලින්ම සඳහන් කරා ධර්මදේශනා මේ කොටස ආරම්භ කරද්දී පංච උපාදානස්කන්ධයේහි තියෙන දුක්ඛිත ස්වභාවය ඒක දුකයි මේ ලෝකේ අරමුණු වෙනකොට තියෙන පංච උපාදානස්කන්ධයයි ලෝකේ අරමුණු වෙනකොට මට ඒක දුකට හේතු වෙන බව දුක් සහිත බව මෙනෙහි වෙන්න ඕන හැම නිමේෂයකම ඒ කියන්නේ යමක් වෙනස් වෙනවා නම් යමක් නැති වෙනවා නම් ඒ නැති වෙන වෙනස් වෙන දේ දුකට හේතු වෙනවද නැද්ද නේද? වෙනස් වෙන නැති වෙන දේ දුකට හේතු වෙනවා මට. ඒකයි කියන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකට හේතු වෙන දෙයක්. ඒක දුකක් කියලා කියන්නේ ඒකයි. එතකොට කෙටියෙන්ම මම මතක් කරොත් අපි ළඟ ඉන්න අපි ආදරය කරන අපි සන්තෝෂ වෙන අපි බොහොම ආදරයෙන් වැළඳගෙන ඉන්න තමන්ගේ දෙමව්පියෝ දරුවෝ ඥාතීන් හිතවත් අය ඒ වගේ පිරිසක් ඉන්නවනේ ඒ කට්ටිය ගැන අපිට අපි ඒ කට්ටිය ගැන සන්තෝෂයෙන් හිටියත් ඒ සන්තෝෂ වෙද්දිම මේ ඒ කට්ටිය ගැන මට තියෙන පොඩි ප්‍රශ්නයක්. නේද හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මොකද්ද? කියන්නේ නැහැ කවුරුවත් කාටවත්. එනවා කිය වෙලාවට ආවේ නැහැ. දුරකථනය දුරකථනයට අමතන්නවට ඒකෙන් ප්‍රතිචාරයකුත් නැහැ. මොකුත් පණිවිඩයකුත් නැහැ එනවා කිය වෙලාව පැයක් එකමාරක් දෙකක් පහ වුණා. දැන් ගෙදර කට්ටිය තුස්නින් භූත වෙලා ඉන්නවා. එක එක්කෙනාට හිතන ඒවා කියනවාද ඒ වෙලාවට? හැබැයි හිතෙන්නේ මොනවද? හිතෙන්නේ මොනවද? කියන්නේ නැති වුණාට හිතෙන්නේ මොනවද? හා. ඒවා කියන්නේ ඒවට අසුබ කතා කියලා කියන්නේ නේද? හ්ම් ඒවා කියන්නවත් හොඳ නෑ කියලා. ඒ වුණාට හිතෙනවද නැද්ද? බය හිතෙනවා. ඇයි බය හිතෙන්නේ? එයාට අඬු කැඩිලා ඇති, බෙලි කැඩිලා ඇති. නේද? එහෙමනේ හිතෙන්නේ. ඔය කිව්වේ නැතුණාට එහෙමනේ හිතෙන්නේ. නේද? කොහේ හරි කවුරු හරි නේද? කවුරු හරි මොන හරි කරදර කරලා ඇති. අන්තු අනතුරු වෙලා ඇති, කලන්ත දාලා වැටිලා ඇති. කොහේ හරි ආ එහෙනම් ඒ විතරක් ඕනේ නැහැ. හයියෙන් දිව්වොත් ඒත් මොකද කියන්නේ? මං ආදරය කරන කෙනෙක් හයියෙන් දිව්වොත් ආ නේද? අඬු කැඩෙයි කියලා මට හිතෙනවා. එහෙනම් අපි හැම වෙලේම ඉන්නේ මොකද්ද? එක්තරා බයකින්. මොකක්ද බය? මේවා විනාශ වෙයි කියන බය. නේද? මගෙන් තුත වෙයි කියන බය. මගෙන් වෙන් වෙයි කියන බය. මගෙන් විදෙයි කියන බය. නේද? මගෙන් අතුරුදහන් වෙයි කියලා බය. හ්ම්. අර තියෙන මොකද්ද? ශරීරය නික්මෙයි කියන බය. ඒ ඒ ඒ මස්තික අරන් යයි කියලා තියෙන බය. නේද? මල සොහනට අරන් යනවනේ පොඩ්ඩක් තා. ඉතින් අන්න ඒ බයෙන් අපි නිබඳව පෙළෙනවා. නිබඳව පෙළෙනවා. හැබැයි කවදා හරි අන්තිමට ඒක වෙනවද නැද්ද? වෙනවා. ඉතින් අන්න ඒ ටික අපි දන්නවනම් දන්නවනම් කියද්දිම දැන් කියයි හාමුදුරුවෝ මොකද මොකද නොදන්නේ? අපි යෝග වෙනවා කියලා දන්නවා කියලා. අන්න ඒ දැනගත්තට අපිට හැම වෙලේම මේ දැනගත්ත දේ ගැන සිහිය තියනවාද? නෑ අපේ මනස හැම වෙලේම දන්න දේ විතරක් දැනගත්ත දේ විතරක් අපේ මනසෙන් හැම වෙලේම එන්නේ නෑ. අපේ මානසිකාරය දන්න දේ ඔක්කොම අපිට ගෙනත් දෙන්නේ නෑ. හ්ම් දැන් බලන්න මේක හොඳට උදාහරණයක් තියෙනවා අපි මෙහෙම හිතුවොත් එහෙම. අපි දන්න හොඳ ගාතාවක් තියෙනවා. නැත්නම් අපි හිතමුකෝ ගාතාවක් කියන්නකෝ. මේ ගාථාවේ තේරුම සම්පූර්ණයෙන්ම දන්නවා. හරිද? නැත්තම් මේ පාසල් යනකොට තිබ්බ සමීකරණයක් කියලා හිතන්නකෝ. මේකේ ඔක්කොම ටික මම දන්නවා. නමුත් වෙලාවකට සමීකරණය අමතක වෙනවද නැද්ද විභාගයට එහෙම කියලාවට? නේද? අන්න ඒ වගේ අපිට පින්නන්නේ දන්න දේ සමහර වෙලාවට මතක් වෙන්නේ නැහැ. දන්න දේ මතක් වෙන්නේ නැති වෙන්න හේතුව තමයි හිත කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්චාදී වෙනත් පැතිවලට හිත යොමු වෙලා තිබීම පංච නීවරයන්ගේ හිත යොමු වෙනකොට පින්නත් නේ අපිට දන්න දේ තමතක වෙලා යන බව දේශනාවේ තියෙනවා. ඉතින් අකුසල් නැගෙනකොට සිහිය අපි මුලාවටපත් වෙන ඇත්ත වෙනත් හැටියකට තමයි අකුසල් නැගෙනකොට පේන්නේ. මෝහය ඇති කරන අකුසලය. ඉතින් ඒකින්ද නිබඳව අපිට මේ මරණය කියන එක තව මොහොතකින් සිද්ධ වෙන වෙන්න පුළුවන් දෙයක් විදිහට දැනෙන්න ඕනේ. ආන්ගේ දැනෙනවා නම් අපි මේ මූණ එල්ලගෙන ගෙදරට වෙලා මොකුත් වැඩක් නොකර ඉන්නේ නැහැ. සමහර අය කියනවා මේ ඕවා කල්පනා කරන්න යන්න ඕනේ. එතකොට ඉතින් මැරෙනවනේ අප්පා වැඩක් නැහැනේ. නේද? එහෙම එහෙම මතයක් තියෙනවා මේ. ඕවා මෙනෙහි කරන්න හොඳ දේවල් නේ. ඕවා ඕවා පරණ ඕවා සාම්ප්‍රදාය කියලා කියන්නේ. හ්ම් සාම්ප්‍රදායයට මිනිස්සුන්ව හිර කරන්න එපා කියලා මටත් කියන වෙලාවට. සම්ප්‍රදාය නිවැරදි නම් සම්ප්‍රදායට අපි ගරු කරන්න ඕනද නැද්ද? සම්ප්‍රදාය નિවැරදි ඉස්සලා බලන්න ඕන සම්ප්‍රදායට හිර කිරීම නෙවෙයි සම්ප්‍රදාය નિවැරදිද නැද්ද කියලා. සම්ප්‍රදාය નિවැරදි නම් සම්ප්‍රදායට ගරු කරන්න ඕන. සම්ප්‍රදාය වැරදි නම් ඒක අතහැරියට කමක් නැහැ. ඉතින් සම්ප්‍රදායනුකූලව අපිට තිබුණ දේවල් තමයි මරණ සතිය ආදී වැඩිම. නේද? ඒවා නිකිරීමෙන් අපිට වෙලා තියෙන හානිය පේනවා. ඒවා කිරීමෙන් අපි කොච්චර ඉස්සරහට අපේ මානසිකාරය නිවනට යොමු කරන්න පුළුවන්ද කියලා අපිට පේනවා දැනෙනවා. මේක මේ මරණය කියන එක ගැන අපිට මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න ඕනේ මම හැමදාම කිව්වත් ඒක ඇති වෙන්න ඕන தත්ත්වය දැනගන්න ඕන නිසා මම ආයෙ කියන්නම් අද අපි මේ මරණය ගැන මෙනෙහි කළ යුතු විදිහ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට මරණය ගැන අපි මෙනෙහි කරන්න ඕන ඒ සිහි අපේ තුල උපදින්න ඕන අපේ මානසිකාරය හැම වෙලෙම හැදෙන්න ඕනේ තව මොහොතකින් මාව ඒ කියන්නේ කිසි විශ්වාසයක් තියන්න බෑ කියන එක දැන දැන තාක්කල් හැදෙන්න ඕන. මම මෙයාගෙන් මෙහෙම අහන්නම්. මේ තන අග පිනිබිදක් පෙන්නනවා මම දැන් මේ මේ මොකක් හරි මම තනකොළ අග්ගිස්සක තියෙන පිනිබිදක රූපයක් පෙන්නනවා මේ අතන. එන අහනවා මේ වතුර බින්දුව තව චුට්ටකින් වැටෙන්න පුළුවන්ද බැයිද කියලා. මෙයා කියනවා අපේ පුළුවන් කියලා. පුළුවන් කියනකොට කියන එකයි පුළුවන් කියලා කිව්වනේ. ඒ කියන එකයි හිතේ ඇතිවෙච්ච හැඟීමයි දෙක එකමද නැද්ද? නේද හිතේ අපි හැදෙන හැඟීමක් අපේ ඕව ඕක වැටෙන්න පුළුවන්. ඒකමයි කියන්නේ නේද? ඉක්මනට කියන්නේ ඕව ඒක වැටෙන්න පුළුවන්. වැටෙන්න පුළුවන් කියලා ඒක වැටෙන්නේ නැහැ කියලා ප්‍රාර්ථනාවක් නැහැ. ඒක නොවැටි තියෙයි කියලා අදහසක්වත් නැහැ. මොකද ඒක වැටෙන ස්වභාවයේ තියෙනවා කියලා අපි හොඳටම දන්නවා නේද? එහෙනම් තව චුට්ටකින් වැටෙන්න පුළුවන්. තව චුට්ටක් අපෝ බලාගෙන ඉඳි වැටෙන්න පුළුවන් කියලා අදහසක් තියෙනවා. මං අහනවා ප්‍රිය උපදවන කෙනෙක් අද හැන්දෑවේ මැරෙන්න පුළුවන් කියලා. තමන්ගේ ප්‍රිය උපදවන දරුවා හෝ කවුරු හරි අද හැන්දෑවේ මැරෙන්න පුළුවන්ද? පුළුවන්ද? ඔව් ඔව් ඒක ඒක නේද? ඒක වෙන්න පුළුවන් නේද? එහෙමද? ඔව් ඔව් ඔව් හා. හැබැයි ඒක කියනකොට ඇතුලේ තියෙන හැඟීම මොකද්ද? මැරෙන්න පුළුවන් නම් තමයි හැබැයි <laughs> නේද හැබැයි මැරෙන්නේ නැහැ කියලා බලාපොරොත්තු නෑ ඒක වෙන්නේ නැහැ කොහොමත් කොහොමත්ම වෙන්නේ නැහැ මේ තව අවුරුදු දෙකකින් ආයෙත් නැහැ 10කින් ඒත් නැහැ 15කින් 20කින් 30කින් 40කින් ගෙවුවත් මොකද කියන්නේ නෑ නෑ ඒක වෙන එකක් නෑ අන්න බලන්න මං අහන්නේ කවදා හරි දවසක මගේ ප්‍රිය උපදවන කෙනා අම්මා තාත්තා කියලා හිතන්නකෝ ඔඩොක්කුවේ ඉන්නවා මගේ අත් දෙකට ඔළුව තියාගෙන ඉන්නවා දැන් මගේ අතේ ඉන්නේ දැන් කියලා හිතන්න. මෙහෙම කරලා බලලා මෙහෙම කරලා හිතක පියාගන්න වෙලාවක් එනවද නැද්ද? එදාට තාත්තා මැරෙන්නේ මේ සනේ ජීවත් වුණා ඊළඟ සනේද නැද්ද? මේ සනේ ඉන්නවා ඊළඟ සනේ මැරෙනවද නැද්ද? නේද? හරි. එහෙනම් මං අහන්න යන්නේ. කාට හරි බලාපොරොත්තුවක් තිබුණා නම් එහෙම ඒ ඒ විදිහට මැරෙනකොට ඊළඟ සෙනෙන්නේ මැරෙන්නේ. කොයි වෙලාවෙ හරි එකමනේ වෙන්නේ. එතකොටත් කාගේ හරි බලාපොරොත්තුවක් තිබුණා තව විනාඩි 5ක් ඉඳී කියලා දුක් ඇති වෙනවද නැද්ද? නේද? විනාඩි 10ක් ඉඳී කියලා හිතනනම් ඊට වැඩිය දුක් ඇති වෙනවද නැද්ද? දවසක් ඉඳී කියලා බලාපොරොත්තුවක් තිබුණා නම් ඊටත් වැඩිය දුකක් ඇති වෙනවද නැද්ද? දවස් ගාණක් ඉඳී කියලා තිබුණා නම් ඊටත් වැඩිය දුකක් ඇති වෙනවද නැද්ද? අවුරුද්දක් ඉඳී කියලා හිතාගෙන තියෙනවා ලොකු දුකක් ඇති වෙනවද නැද්ද? අවුරුදු 15ක් 20ක් ඉඳී කියලා හිතා හිටියනම් ලොකු දුකක් ඇති වෙනවා. දැන් අනුන්ගේ මරණය ගැන මොකක්ද තියෙන අදහස? අවුරුදු කීයක් දාලා තියෙන හැද? දැන් ඉස්සර කතා කරන්නේ. අවුරුදු 15ක් 20ක් ඉඳී කියලා තමයි බලාපොරොත්තු කට්ටිය. එතකොට එහෙනම් ඔය කිව්වට ඒ හැම ශරීරයක්ම ඊළඟ ශ්‍රණයේ නැති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්න අපේ සිතේ ඊළඟ ෂණයවකවත් විශ්වාස නැහැ කියන හැඟීම තියෙනවා නම් හරිද ඊළඟ ෂණයවකවත් විශ්වාස නැහැ මේ නිරෝගීව ඉන්න අය නේද හ්ම් නිරෝගීව ඉන්න අය ඊළඟ ෂණයවත් විශ්වාස නැහැ මම එක දවසක් කරනවා ලොකු ලොකු වාහන පොලිමක් ට්‍රැෆික් එකක් ඇයි කියලා බලපුවා මහත්තයෙක් හොඳට ඇඳගත්තු තරුණ මහත්තයෙක් දුක්කාන උඩ බුදි කාට් එක බයිනවා. මේ ට්‍රැෆික් එකට අහු වෙලා ඉන්න වෙලාවේ මේ ලයිට් පත් වෙලා තියෙන වෙලාවේ කට්ටිය හෝන් ගහනවා කෑ ගහනවා මෙයා නැගිටින්නෙම නැහැ. ඉතින් අපිත් එතනින් බේරිලා ගියා ඉතින් අපිත් එතන කලන්තයක්වත් වෙන්නේ නැති කියලා බලනකොට මොකද හැන්දෑවේ ආරංචි වුණා වැඩේ. මලා. එතකොට gederin මේ ඉතා නිරෝගීව ඉඳලා ආපු අය නේද තව චුට්ටකින් මැරෙන්න පුළුවන්. ඒකට රෝගම වෙන්න ඕනේ නැහැ. කොහරි පොඩ්ඩක් හයියෙන් කොහරි වැදුනොත් ඇති. ඉතින් මෙන්න මේ බව අපි හොඳට දැනගන්න ඕනේ. හොඳට හැම වෙලේම ඒ අදහසෙන් ජීවත් වෙනවා නම් අපිට ලොකු එල්බ ගැනීම, ලොකු පශ්චත්තාප, ලොකු පීඩන එන්නේම එන්නේම නැහැ. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චුත වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්, කොහෙ ගියාද කියලා හොයාගන්න බෑ. වෙන්න වෙන්න පුළුවන්. හ්ම් වෙන්වීමක් යම්කිසි චුත වීමක් වෙන්වීමක් ඒ වගේම බිඳීමක් නේද කැල්ල බිඳලා යෑමක් අතුරු දහන් වීමක් හරිද මෙන්න මේ වගේ දේවල් මේ වගේ දේවල් තමයි මරණයත් එක්ක සිද්ධ වෙන්නේ එහෙම එකක් අවසනයකින් සිද්ධ වෙන්න සිද්ධ වෙන්න පුළුවන් බා මිය යෑමක් කාලක්‍රියා කිරීමක් කන්දානම් පාතු භාවෝ ස්කන්ධයන්ගේ නේද විදීමක් කන්දානම් බෙහෙදෝ ස්කන්ධයන්ගේ නිදීමක්. එතකොට අපිට බලා ගන්න වෙනව නේද මේක අපේ තුලින් අපි තේරුම් ගත යුතු වෙනවා පින්නත් නේ අපේ මනසින් මේක දැනෙන විදිහට මොකද කරන්න ඕනේ අපේ මනසට හැඟීමක් උපදින විදිහට මෙන්න මේ ආයතනයන් වල අතුරුදහන් වීමක් තියෙනවා මේ කියන්නේ මේ කලේබරස්ස නික්කේපෝ මේ කයෙහි නික්මීමක් එහෙනම් මේ කය කියන්නේ මේ ආයතනයන්ගේ නේද? කය කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේ වගේ මේවා නැති වෙලා යෑම. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නුවණ තියෙන තැනැත්තා මෙනෙහි කළ යුතු දේ දන්නවා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා කියලා. මෙනෙහි නොකළ යුතු දේ දන්නවා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ කියලා. දැන් එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේද? මේ ආයතනයන්ගේ අතුරුදහන් වීම කයේ නික්මීම ඒ වගේම පංච උපාදානස්කන්ධේ විදීම මේවා පිළිබඳව අපි මරණය මේවා පිළිබඳව අපි කරන්න ඕනේ මොකද්ද දැන් මේ මේක තමයි මරණය කියන්නේ මේ ගැන දේශනා කරන්න මොකද්ද මෙනෙහි කළ යුතුයි කියලා මෙනෙහි කළ යුතුයි කියලා ඇයි මේ ටික අපේ මානසිකාරයෙන් නැగి නැగి නැగి නැగి හැම වෙලෙම එන්න ඕනේ හරිද එහෙම නැగిලා එනවනම් ආශ්‍රව අඩු වෙනවාද ආශ්‍රව වැඩි වෙනවාද? ආශ්‍රව අඩු වෙනවා. ඇයි ආශ්‍රව අඩු වෙන්නේ? අර අපේ කලින්ම අර තියෙන අර දැවිලි තැවිලි එන්නේ නැහැ නේද? මොකද්ද ආශ්‍රව කියන්නේ? දැන් බලන්න මරණයත් එක්ක තියෙන ආශ්‍රවය මේකත් එක්ක ගලප ගන්න පොඩ්ඩක්. මේ ප්‍රශ්නේ විසඳ ගන්න විදිහ අපි හොඳින්ම කතා කරන්න ඕනේ. මරණයත් එක්ක අපිට දුක් උපදින්නේ ඇයි? ආය එයාව දකින්න නැති හින්දා. ආයත් එක්ක කතා කරන්න නැති හින්දා. නේද? අන්තිමට දැන් කතා කරන්න නැති හින්දා hina වෙන්න නැති හින්දා මේ ඉස්සෙල්ලා දුක් ඇති වුණා. ඊට පස්සේ වැඩියෙන්ම හයියෙන්ම කෑ ගහන්නේ කොයි වෙලාවෙද? මරණයේදී වැඩියෙන්ම හයියෙන්ම කෑ ගහලා කාණ්ඩ දාලා වැටෙන්නේ කොයි වෙලාවෙද? මිනිය මිනිය ගෙනියන වෙලාව. ඉතින් තියාගත්තා නම් ඉවරයි නේද? <laughs> ඈ ගෙනියන වෙලාව මොකද ආය නිකමටවත් මේ නේද කරෝල මස් ටික කරෝල වේගෙන එන මස්තිකවත් ආය බලන්න හම්බෙන්නේ නැහැ කියලා කෑ ගහනවා. මොකද ඇයි ඒ කෑ ගහන්නේ? ඇයි කෑ ගහන්නේ? කෑ ගහන්නේ කොහේ හරි රිදෙන හින්දා. කොහේ හරි පිච්චෙන හින්දා. අර මිනිහයි පුච්චන්න යන්නේ. ඒ වුණාට නේද? මෙහෙ කොහේ හරි පිච්චෙනවා. කොහෙද පිච්චෙන්නේ? අන්න సంతානය දැවෙනවා, පිච්චෙනවා, මේක රත් වෙනවා, මේක දරා ගන්න බැරි වෙනවා. හරි මේක වේලෙනවා. නේද? අතුලාන්ත වේලෙනවා, අතුලාන්ත තදින්ම වේලෙනවා. හරිද ඉරිතල්නවා වගේ හරිද හරිය අමාරුකම් දැනෙනවා ආන් ඒ ආශ්‍රවයයි හරිද අන්න ඒ ආශ්‍රවයෙන් හේතුව මොකක්ද එහෙනම් මේක වෙන වෙන බව කලින් මගේ මනස මට කිව්වේ නෑ මේක බිඳෙන බව මේක සුත වෙන බව මේක අතුරුදහන් වෙන බව කලින් මගේ මනස මට දැනුම් දීලා තිබුණේ නෑ මම දන්නවා ඒක දැනගත්තට මගේ මනස මට කිව්වේ මොකද්ද සම්භාවිතාවක් එක්ක එවුව පණිවිඩයක් මගේ මනස. මොකද්ද? නෑ වෙන්නේ ඕක වෙන එකක් නෑ. ඕක අද හැන්දෑ වෙන්නේ හෙට හැන්දෑ වෙන්නේ අනිද්දා වෙන්නේ එහෙමද නැද්ද දීලා තියෙන්නේ මනස හැංගීම දීලා තියෙන්නේ එහෙමද නැද්ද? ඊළඟට මම දන්නව මැරෙනවා කියලා. ඔන්න ඔය පැටලිල්ල හදා ගන්න ඕනේ අපි. හරිද? මගේ මනස හැම වෙලේම මට උපකල්පන සහිතව එවලා තියෙනවා පණිවිඩයක්. අම්මා අද හැන්දෑ වෙනම් මැරෙන්නෙම නෑ. නේද? දරුවා මැරෙන්නෙම නෑ කොහොමත් මැරෙන්නේ නෑ මගේ ජීවිත කාලේ තියෙනකන් දරුවා මැරෙන්නේ නෑ හරිද අන්න ඒ වගේ පණිවිඩයක් මගේ මනස මට දීලා තියෙනවද නැද්ද ආන් ඒකින්ද තමයි අර මිනි පෙට්ටිය ගාව උත්තර ප්‍රශ්නේ ආශ්‍රව උපදින්නේ ඒකයි ඒක මැරෙන්නේ නෑ කියලා ආශ්‍රය කරා මගේ හිතෙන් මං එහෙනම් එන්න ඒක අයින් වෙලා මගේ මනස මට හැම වෙලේම පණිවිඩය දෙන්න ඕනේ මොකද්ද කැඩෙන්න පුළුවන්, විඳෙන්න පුළුවන්, වෙන් වෙන්න පුළුවන්, අතුරුදහන් වෙන්න පුළුවන්. එතකොට මේ ඉන්නවා පින්නන්නේ අපි පොරොන්දු දීලා ඉන්නේ බලන්නකො වැඩේ. මොන අහවල් පොරොන්දුද මේ දීලා තියෙන්නේ? නේද? සමහර තරුණ ඇත්තෝ සමහර තරුණ යුවතියන්ට පොරොන්දුව දෙනවා මේ නිකන් නෙවෙයි නීති පොතේ දීලා දෙන්නේ. මම මෙයා මෙයාගේ ජීවිතයේ තියෙනකම් බලා ගන්නවා රෙහෙමේ කියලා දැන් ඉතින් මොකද කරන්නේ නේද? මාසයයි දෙකයි වෙලාවට මොකද වෙන්නේ? අතුරුදහන්. නේද? එක තරුණ මහත්තයෙක් දැක්කා නේද? මේ අය දකින්න ඇති සමහර විට ඒ ප්‍රවෘත්තිය හරීම ඛේදනීය ප්‍රවෘත්තියක් සිදු වුණා මතකද? විවාහ වෙලා මේ තරුණයා හරියට මහන්සිලා විවාහ මේ ඒ උත්සවයට අන්තිමට විවාහ වෙලා මේ තනත්තාවත් එකතු කරගෙන යනකොට කාර් එකේ නේද මනමාලියගේ කරේ ඔළුවේ තියාගෙන නිදාගෙන හිටියගෙන එහෙම ඉවරයි. කරේ ඔලුව තියාගෙන නිදාගෙන හිටිය තරුණ මහත්තයා මේ ඒ යුවතියට තේරුණා කියන මොකක් හරි වෙනසක් නිකන් දඟලන්නේ නැහැ කතා කරන්නේ නැහැ වගේ 아무තු වෙනසක් තේරුණා කියලා. බලනකොට ඉවරයි එහෙම. කොතර අසාධාරණද බලන්නකෝ. ඉතින් අන්න ඒ ටික අපේ මතකයට ආවේ නැත්තම් අපේ මානසිකාරයේ ඒ පණිවිඩය දෙන්න ඕනේ මේ හිතියට තව මොහොතකින් ඉවර වෙන්න පුළුවන් එච්චරයි. ඉවර වෙන්න පුළුවන් කියන පණිවිඩය හැම වෙලෙම තියෙනවා නම් බලාපොරොත්තු ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ. අපේ බලාපොරොත්තු තියෙන්නේ මොකද්ද? තව 10ක් 15ක් එහාට කියලා. හරිද? ඔය ඔය පණිවිඩය අපේ මානසිකාරයෙන් එන්න නම් ඔය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානසිකාර කරන්න කියලා. ඒක මානසිකාර කළ යුතු ධර්මයක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙනෙහි කරන්න කියලා. හරි? දැන් අපි පොඩ්ඩක් මෙනෙහි කරමු මොකද වෙන්නේ කියලා නේද? මේ බලන්න මේ ශරීරය එහාට මෙහාට අරගෙන යන්න මට බැරි වෙනවා ටික කාලෙකින්. නේද? ඒ තමයි මේ වෙන්නේ මේ ලෝකයෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. වෙන්වීම මේ ශරීරේ මම හැමතැනම දුව දුව මං කැමති අය ඔක්කොම ආය ආය ආය ආය බල්ලනවා. නේද? හැමතැනම ගිහලා ආය ආය බල්ලනවා. දැන් මොකද වෙන්නේ? නිවාස අඩස්සියට දැම්මා වාගේ මාව ගෙදර ගෙදරකට කොටු වෙනවා. නේද? ආය යන්න බෑ බලහත්කාරකමෙන් කියලා තියෙන ආය යන්න දෙන්නේ කිසිම මොන්න තරම් බලතාව තිබ්බත් මොන්න තරම් ධනය තිබ්බත් යන්න නම් බෑ ආය. නේද? ඇඳෙන් හෙල්ලුවොත් ඉවරයි කියලා ගෙදරකට කොටු කරලා. දැන් නිවාස අඩක් තියෙනවා. මට වෙන් වෙන්න වෙනවද නැද්ද? ඊළඟට මොකද වෙන්නේ? තමන්ගේ ගෙදර කියන්නේ කොහේ හිටින් හදාගත්ත ගෙදරවත් ඉන්නවනේ. ඊළඟට බලහත්කාරයෙන් රිමාන්ඩ් එකට දානවා වගේ නේද? ස්පිරිතාල කාමරයක ඇඳකට කොටු කරනවා. දැන් මොහොතක් හිතන්න මම මෙච්චර කාලයක් මේ දැක්ක අහපු මගේ ගෙදර මගේ ගෙදර වටේ තියෙන මම හදපු ගස් කොළන් වැටවල් කබඩ් ඌස්තිය පිළිවෙල තිබ්බ කබඩ් එක නේද හ්ම් හැමදේම පිළිවෙලට තිබ්බ ඔක්කොම දැන් ස්පිතාලේ ඇඳේ ඉන්න මට මොකද්ද හීනයක් විතරයි ආය කවදාකවත් දකින්න හම්බෙන්නේ අමාරුවෙන් හදපු ගේ අමාරුවෙන් හදපු නේද අපි දන්නවා ඉතින් පොඩි දෙයකට පවා බැඳලා නින්නේ නේද මොකද කියන්නේ කාමරේ තියෙන බඩු ටිකට පවා බැඳලා දැනක් දින්නේ මගේ කාමරේ කියලා මට ඕන හැටියට තියෙන්න ඕනේ කියලා ඒක හැමෝම තමන්ගේ කූඩුව හදාගෙන තියෙන තමන්ට ඕන හැටියට ඉන්න හැබැයි ඒක හීනයක් විතරයි යම් කිසි දවසක ඒක හීනයක් විතරයි පින්නත් නේ ආය අපිට ඒක කවදාකවත් හැබැයින් දකින්න හම්බෙන්නේ නැහැ එහෙම දවසක් එනවද නැද්ද ඊළඟට ඕම් බලන්න මේ ආයතනයන්හි සිද්ධ වෙන අතුරුදහන් වීම. නැත්තම් මේ ශරීරය සිද්ධ වෙන ශරීරයේ සිද්ධ වෙන නික්මීම සිද්ධ වෙන හැටි. ඊළඟට මොකද වෙන්නේ? ඉතින් මේ බව මෙනෙහි කරන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. දැන් ස්පිරිතාලේ ඇඳේ ඉන්නකොට යම් වෙලාවක ඇස් දෙක ඇරියත් ඇස් දෙක පේන්නේ නැති වෙලාවක් එනවද නැද්ද? ඇස් දෙක අරිනවා මම ඇස් දෙක ඇරියට ඇස් දෙක රූප පේන්නේ කාටද කියන්න? කාටද කියන්නේ ඒක? කියන්නකේ නෑ මේ ලෝකයෙන් මාව වෙන් කරනවා. හරිද? මේ ලෝකයෙන් මාව වෙන් කරනවා. තුති, ශ්‍රවණතා, භේදෝ කියලා සඳහන් කරේ නේද? මට තුත වෙන්න වෙනවා. වෙන් වෙන්න වෙනවා. දැන් මොකද කරන්නේ මේ ලෝකයට එක්ක මම සම්බන්ධකම් තියාගෙන හිටියේ ඇහෙන් මේ ලෝකේ තියෙන සිද්ධ වෙන දේවල් මම දැනගත්තේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් දැන් මොකද උනේ ඇහැට ඇහැ බිඳුණා හරිද ඒ කියන්නේ මොකද්ද ඇහැ බිඳුණා කියන්නේ ඔන්න මට ඇහැ පේන්නේ දැන් මහා කරුවල ලෝකයක් ඇහැ සම්පූර්ණයෙන් පේන්නද කිව්වොත් කරුවල ලෝකයක් ඒක පැහැදිලිවම බලහත්කාරයෙන් හරි මට කොයි වෙලාවෙ හරි වෙනවද නැද්ද අන්න එහෙම මෙනෙහි කරන්න ඕන භාවනා කරන කෙනෙක් මේවා මෙනෙහි කරද්දී භාවනාවක් විදිහට ඉඳගෙන. හරිද? මෙනෙහි කරන S2 පියාගෙන ඉන්න කෙනා භාවනා ඉරියව්වේ මෙනෙහි කරන මේ S2 මට ආය අරින්න බැරි වුණොත් ආය අරින්න බැරි වුණොත් නේද? මොකද වෙන්නේ? ඒක වෙනවා. ආන් ඒ වගේ මේක පේන්නෙම නැතුව යනවා. පේන්නෙම නැතුව ගියා නම් මේ ලෝකේ කොහොමද දැන් පස්සේ? හිතන්නක එහෙම වුණා කියලා මැරෙන්න දවස් දෙකක් ඉතින් සංවේදීව හිතන්න ඕනේ. මට මගේ ඇස් දෙක පේන්නෙම නැතුව ගියා. දැන් මට කවදාකවත් මගේ දරුවෝ බලන්න පුළුවන්ද? කිසිම දෙයක් ආයෙ දකින්න බෑ මේ ලෝකෙ. ඒත් එක්ක තව ආයතනයක් බින්දෙනවා මොකද්ද? කන. මොකද වෙන්නේ? ඇහෙන්නෙම නැතුව යනවා. එහෙනම් කිසිම දෙයක් පේන්නේ නැති මේ ලෝකය කරුව ලෝකේ කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. දැන් මට උවමනාව තියෙනවා දරුවොත් එක්ක දරුවෝ කියන දේවල් අහන්න, තව ලෝකේ නොයෙකුත් දේවල් අහන්න මම කොච්චර කන් යොමු කරත් ඇහෙන්නේ ඇහෙන්නේ නැත්නම් අතට පත්තරක් වෙනවා. හිතන්නකෝ එහෙම වුණාට පස්සේ දැන් මොකද කරන්නේ? කාගේ පිහිටක්ද කියලා? නේද? ආන් එහෙම මෙනෙහි කරන්න ඕනේ මේ මරණය. හ්ම්. Tamanට සිද්ධ වෙනකොට සිද්ධ වෙන දේ හොඳට මෙනෙහි කරන්න. එතකොට තමයි මේකේ தත්ත්වය තේරෙන්නේ ඇස් දෙක පේන්න තු යනවා කන් දෙක ඇහෙන්න තු යනවා ඊළඟට මේ ආයතනයන් බිඳනවා ඉතින් අනිත් ඒවාත් එහෙම ඊළඟට මොකද වෙන්නේ මට දැන් කරන්න තියෙන්නේ එහෙම වුණාට පස්සේ මොකද කෑ ගහන්න තියෙන්නේ නේද කෑ ගහන්න තියෙන්නේ මේ කෑ ගහන්නේ කොහොමද කොහෙන්ද ශරීරයෙන් නේද කද්දෙන්නේ ශරීරයෙන්නේ මේ දිවයි තොලුයි තල්ලයි මට උන හැටියට හොල්ලලා තමයි මේක මේ සද්දේ දාන්නේ විදියට හුස්මත් එක්ක එන හුලන් ටික තමයි මේ එක එක සද්දෙට පිට වෙන්නේ. දැන් මම සද්ද කරන්න කියලා කය හොල්ලන්න හදනවා. ඒ කියන්නේ දිව හොල්ලන්න හදනවා. කට හොල්ලන්න හදනවා. ඇතුලෙන් එනවා මම මේ ඇතුලෙන්ම මට වේගයක් එනවා. දඟලන්න හදනවා මේ කයෙන් කටින් කතා කරන්න හදනවා. හැබැයි හීනෙන් බය වුණා වාගේ සද්ද පිට වෙන්නේ නැහැ. සද්ද පිට වෙන්නේ නැහැ. ඉතින් මෙනෙහි කරන්න ඕන පැත්තට ඉඳගෙන මට එහෙම වුණොත් මොකද? එහෙම එහෙම වුණොත් ඒ වෙලාවට සිද්ධ වෙන දේ හොඳින් මෙනෙහි කරන්න ඕන. ඇස් දෙක පේන්නේ නැතුව යනවා. අන් දෙක අගුල් වටනවා වගේ අතුලට මිහිර වෙනවා. සද්ද පිට කරගන්න බැරුව යනවා. කොච්චර හිරවීමක්ද බලන්න. එහෙම ඒක සංවේදීව හිතුවොත් කොච්චර හිරවීමක් හිර වෙනවද කියලා තේරුම් ගන්න පුළුවන් බෑද? නේද? දැන් ඉතින් දෙන අතපාර උසලම මොනාරි පෙන්වන්න කාට හරි. ඔහොම ඔහොම කර කර කියන්න වෙන්නේ නැහැ. සද්ද එන්නේත් නැහැනේ. ලොකු කලබලයක් වෙනවා මේ වෙලාවට. කෙනෙක් සිහියෙන් හිටියේ නැත්තම් අත් දෙක උස්සන්න හදනවා උස්සන් රුවමනාව තියෙනවා ඉස්සෙන්නේ නෑ කිලෝ 10ක 15ක 20ක විතර බරක් දානවා හරි උස්සන් හැදුවට ඉස්සෙන්නේ නෑ කකුල් හොල්ලන්න හැදුවට හෙල්ලෙන්නේ නෑ හරි එතකොට දැන් මොකද කරන්නේ මේ ශරීරයේ මෙහෙම ස්ථීමේ වමනාව තියෙනවා ඒ උනාට ඉස්සෙන්නේ නැහැ කතා කිරීමේ වුණා තියෙනවා කතා කරන්නේ. කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. ඇස් දෙක ඇරියට මොකද? පේන්නේ නැහැ. ඊළඟට ඇතුළට ගත්ත හුස්ම එළියට දාගන්න ඇතුළට ගත්ත හුස්ම එළියට දාගන්න අමාරුයි පින්නත් නේ. එළියට දාපු හුස්ම ඇතුළට ගන්න අමාරුයි. හරිද? එතකොට මොකද කරන්නේ අපි? අදිනවා කියලා කටේ. නේද? නහයෙන් බැරි වෙනකොට ගාලා දෙනවා නේද? එතකොට ඔය ගාලා එන සද්දේ අන්න එහෙම එන සද්දෙට කට්ටිය කියන්නේ මොකක් කියලාද? පණ අදිනවා කියලා. නේද? නෑ අර හුස්ම අදින්නේ බලනකොට කට්ටිය කියන්නේ පණ අදිනවා කියලා. ඉතින් ඔන්න ඔය වගේ වෙලා මට මේ ඉන්ද්‍රියන් ටික ඔක්කොම නැති වෙලා යනවා. ඕක මේ ශරීරයේ ස්වභාවයක් එක කොයි වෙලාවෙ වෙයිද දන්නේ නැහැ. තව මොහොතකින්ද කියන්නත් බෑ. අර ටික මෙනෙහි කරලා මරණයේ ස්වභාවය මෙනෙහි කරන්න ඕනේ මේ ශරීරය බැහැර කරන්න වෙනවා මට මේ ශරීරය බැහැර කරනවා වෙලාවක මේ ශරීරයේ තියෙන උෂ්ණත්වය නැති වෙලා යනවා අන්න එහෙම තමන්ගේ මරණය ගැන හොඳට මෙනෙහි කරන්න ඕන පින්නත් තමන්ගේ මරණය ගැන හොඳට මෙනෙහි කරන්න ඕනේ එහෙම මෙනෙහි කරනකොට නැවත නැවත නැවත නැවත නැවත නැවත ඔක මෙනෙහි කරනකොට ටික දවසක් යද්දි මොකද වෙන්නේ මට අදහසක් එනවා හැම වෙලේම මගේ මරණය සිද්ධ වෙනවා කොයි මොහොතක හෝ මේක විය හැකිව තියෙන්නේ කියලා මේ ශරීරය ගැන තියෙන බලාපොරොත්තු අයින් වෙන්න පටන් ගන්නවා මේ ශරීරය ගැන තියෙන බලාපොරොත්තු අයින් වෙන්න පටන් ගන්නවා පින්වත්නි මොකද Taman තමන්ගේ මරණය මෙනෙහි වෙන හින්දා හොඳයි ඊළඟට අපිට මං ගැන විතර ඔය විදිහට මගේ මරණය සිද්ධ වෙන මොහොත දක්වා මේක ගල් ගෙඩියක් වගේ වෙන මොහොත දක්වාම මෙනෙහි කරනවා. හරිද? එහෙම මෙනෙහි කරා ඒ මෙනෙහි කිරීම ආශ්‍රව වැඩි වෙන එකක්ද ආශ්‍රව අඩු වෙන එකක්ද? ආශ්‍රව අඩු වෙනවා. එතකොට මට බලාපොරොත්තු අඩු වෙන්න පටන් ගන්නවා මගේ ආන. ඊළඟට මොකද කරන්න ඕනේ? තමන්ගේ ප්‍රිය උපදවන අය. ඇයි වැඩියෙන්ම අපිට උපාදාන වෙලා තියෙන්නේ? අපේ ප්‍රිය අය. ප්‍රියාය තමයි පින්වත්නි මැරෙන්නෙම නෑ කියන අදහස අපිට එන්නේ. අනිත් අය ගැන නෙවෙයි. ඒ ඒ ඒ ප්‍රියාය හින්දා ඇති වෙන ලෝභය තමයි අපිට ඇත්ත වසන් කරන්නේ. හරිද? ප්‍රියාය හින්දා අපිට හරියට එයා ඇත්ත తত্ত্বය වැහෙනවා. උපාදාන වෙලා තියෙන දේවල් හින්දා. අර මම හැමදාම කියන්නේ නේද? කෙනෙක්ගේ කටක තියෙන කෙල, සෙම, සොටු, දත් කහට ආදිය ප්‍රසන්නද අප්‍රසන්නද? අප්‍රසන්නයි. ඒකෙන්ද කවුරු හරි peer ගෙඩියක් භාගයක් කාලා අපිට දුන්නොත් අපි කන්නේ නැහැ. නේද? කවුරු හරි හා භාගයේ ටොපියක් කාලා ඉඳලා ඉතින් ටික කන්න කියලා දුන්නොත් එහෙම. අර මූණවල අප්පිරියා වෙනවා. දැම්මම කියද්දී අප්පු කොහොමද එහෙම කරන්න කියලා. හැබැයි තමන්ගේ දරුවෙක් දුන්නොත් නේද? දරුවෙක් දුන්නොත් පුළුවන් වැඩේ. ඇයි ඒ දරුවාගේ කෙල සෙම සොටු දත් කහට ආදී පිළිකුල් ඒවා නෙවෙයිද? ආන්ගේ පිළිකුල් ඒවා වුණාට ආදරය බැඳීම කියන ඒවා අර පිළිකුල ආවරණය කරනවා වහලා දානවා. ඒ පිළිකුල වහලා දානවා. එතකොට අන්න ඒ ඇති වෙන මුලාව වැඩියෙන්ම ඇති වෙන්නේ ප්‍රිය උපදවන අය හින්දා. එහෙනම් මං ගැන විතරක් නෙවෙයි මං ප්‍රිය උපදවන අයගේ වෙන්වීමක් කృతවීමක් වෙන්වීමක් බිඳීමක් මේ කියන පංච උපාදානස්කන්ධයේ බිඳී යෑමක් ආයතනයන් අතුරුදහන් වීමක් මේ කයක ඒ කියන්නේ මැරීමක් කාලක්‍රියා කිරීමක් සිද්ධ වෙනවද නැද්ද පියවපදන අයගේ අපේ මේ ජීවිතේ අරන් යන්නේ ඒ අරන් යන වැඩ පිළිවෙලට කියන ජීවිතේන්ද්‍රිය කියලා අන්නේ ජීවිතේන්ද්‍රියට මොකද වෙන්නේ ඒක පිඳිලා යනවා එතකොට ආයෙ මේ ජීවිතේ ඉස්සරහට යන්නේ නැහැ. එහෙනම් අන්න ඒ වගේ මගේ ප්‍රිය උපදවන අයගේ ජීවිතේන්ද්‍රිය කොයි මොහොතක හරි බිඳිලා යන්න පුළුවන් බෑද? අන්න ඒක මෙනෙහි කරන්න ඕනේ. එයාගේ මරණයත් එක්ක සිද්ධ වෙන දේ දැන් මම මං ගැන මෙනෙහි කරන්නේ. ඒ වගේම අනිත් ශරීර අරගෙන මෙනෙහි කරනවා අච්චර එහාට ඇස් නැති වෙනවා කන් නැති වෙනවා කියන තැන වත් ඕනේ නැහැ මොකද දැන් අරක මෙනෙහි කරපෙන්න හොඳ ඇඟීමක් ඇති වෙලා තියෙන්නේ මොකද්ද මෙනෙහි කරනවා මේ හැම කෙනාටමත් මරණය සිද්ධ විය හැකි මරණය සිද්ධ විය හැකි කියලා මරණය ඒ ඒ ඒ තනත්තාගේ ඇස් බිඳලා යනවා කන් ඇහෙන්නේ නැතුව යනවා ශරීරය හොල්ල ගන්න බැරුව යනවා නේද කතා කරගන්න බැරුව යනවා කොයි වෙලාවක හරි කෙටිම කියනවනම් මට සිද්ධ වෙන්න තියෙන ඔක්කොම ටික එයාටත් සිද්ධ වෙනවා අර ඉස්සලා මෙනෙහි කරපිට ඔක්කොම සිද්ධ වෙනවා එතකොට අන්න ඒක කොයි වෙලාවෙ වේද කියලා කියන්න බෑ මේ හැම ශරීරයක්ම අන්න එහෙම ස්වභාවය තියෙන්නේ කියලා මෙනෙහි කරනවා. මරණය ගැන. හරි? එහෙම මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? මට එහා පැත්ත මෙහා පැත්ත දෙකම ගැන තව මොහොතක්වත් ඉඳීද කියලා කියන්න පුළුවන්කමක් නැති ගානටම මානසිකාරය හැදෙන්න ඕනේ. ඇයි ඒ දැන් තේරෙන්න ඕනේ? ඊළඟ ෂණයේ හෝ මේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා අපිට දැනීමක්, තේරීමක් අපේ මනසෙන් අපිට පණවිඩයක් එනවනම්. හරිද? මොකද වෙන්නේ බලන්න. කෙනෙක්ගේ මරණයක් ඊළඟ ෂණයේ ඇත්තටම සිද්ධ වුණොත් මට දුකක් ඇති වෙන්නේ නෑ. ඇයි බලාපොරොත්තුවක් තිබ්බේ? නැති හින්දා බලාපොරොත්තුවක් තිබ්බේ නැති හින්දා මට දුකක් ඇති වෙන්නේ නෑ. ඒක වැටහෙනවද අපිට හොඳට? දැන් තේරෙන්න ඕන මං කිව්වා තාත්තා කවදා හරි මැරෙන්නේ අම්මා කවදා හරි මැරෙන්නේ පියවපදවන කෙනෙක් මැරෙන්නේ ඊළඟ සෙනේ අපිට නේද මතකද මම පටන් ගද්දිම කිව්වා ඊළඟ සෙනේ මරණය සිද්ධ වෙන්නේ නෑ කියලා මං හිතාගෙන හිටියානම් ඊළඟ සෙනේ මරණය සිද්ධ වෙන වෙලාවක මට ගොඩක් දුක් ඇති වෙනවා නේද එතකොට ඊළඟ සනේ මරණය සිද්ධ වෙන්නේ නැහැ කියලා බලාපොරොත්තුවක් නැතුව මම සාමාන්‍ය අදහසකින් වාසය කරා නම් ඒක වෙන්නත් පුළුවන් කියන අදහසකින් ඒක අර විය හැකියාවක් තියෙනවා. දැන් අපේ තියෙන අදහස තමයි නෑ නෑ පිස්සුද ඒක නම් වෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි දෙමාපියෝ සමහර අම්මලා ඉන්නවා. ඒ හදිස්සියකට ළමයාට ප්‍රශ්න ආයෙත් පැත්තට ඔළුව දාලා බුදියන්ටවත් දෙන්නේ නෑ. මෙතන නම් එහෙම නෑ මම දන්නවා. නේද? බස්නාහිර පැත්තට ඔළුව දාලා නිදියන්නවත් දෙන්නේ නැහැ. ඉතින් ඒ මොකද ඒ තරම් බයයි. මේක වෙයි කියලා මේක වෙයි කියලා බයයි. අදිස්සේ යන්න දැස්සෙලා අම්මේ මං යන්නම් කිව්වොත් මොකද කියන්නේ? <laughs> එහෙම කියලා යනවද? යන්නම් එහෙම කියලා යන්නේ නැහැ. කියන්නේ ගිහිල්ලා ගිහිල්ලා එන්නම් කියලා කියන්නේ කියලා කියනවා. යන්නම් කියලා යන්න එපා කියනවා. ඒ තරමකවත් අපි පොඩ්ඩක්වත් කැමති නෑ මරණය ගැන සිහිය උපදවා ගන්න විශේෂයෙන් අනිත් අය ගැන නෙවෙයි Tamanට උපාදාන වෙලා තියෙන Tamanගේ අය ගැන මරණය ගැන සිහිය උපදවා ගන්න පොඩ්ඩක්වත් අපි කැමැත්තක් නැහැ. මරණය ගැන හිතන්න කැමති නැහැ. ඒක අභිබවා මොකද කරන්න ඕනේ? මේක වියහැක්කක් වියහැක්කක් වියහැක්කක් කියලා මෙනෙහි කරන්න ඕනේ. ඒ අයගේ දැන් මම ගොඩක් ආදරය කරන කෙනෙක් ඉන්නවනම් මගෙන් අතුරුදහන් වෙනවා හදිස්සියෙම යාව. නේද? ආන් ඒක තේරෙන්න ඕනේ. හරිද? මේ ඉන්නවා මේ මේ නැහුරු අරන් ගියා වගේ මේ නෑ. එහෙම වෙන්න පුළුවන්. මේ තව චුට්ටකින් වෙන්න පුළුවන්. අන්න ඒ හැඟීම මොකද්ද හැඟීම ජීවිතය අනියත ස්වභාවය තියෙනවා. මරණය ස්ථීර වශයෙන්ම සිද්ධ වෙනවා. මරණය ස්ථීර වශයෙන්ම සිද්ධ වෙනවා. ජීවිතයේ අනිත්‍ය ස්වභාවය ගැන අපි මරණය ගැන මෙනෙහි කරලා හොඳ හැඟීමක් ප්‍රබල ප්‍රබල ප්‍රබල හැඟීමක් ඇති කරගන්න ඕනේ. තමන්ගේ සහ අනුන්ගේ වශයෙන්. තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් අන්න එහෙම හොඳ හැඟීමක් ඇති කරගන්න ඕන පින්වත්නි. එතකොට තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මේ හැඟීම ජනිත වුණාට පස්සේ මොකද වෙන්නේ? අර බලාපොරොත්තු නැති වෙනවා. හරිද? හැමදාම මේක තියෙයි කියලා බලාපොරොත්තු නැති වෙනවා. අපිට ආශ්‍රව උපදින්නේම හැමදාම යමක් තියෙයි කියලා හිතපු හින්දා නේද ඇහි මාන්නෙන් අයින් වෙනකොට ලොකු ප්‍රශ්න එන්නේ. නේද? ඇහි පෙනීමෙන් දැන් අම්මා කෙනෙක් දරුවෙක් දිහා බලාගෙන අම්මයි තාත්තයි දෙන්න අපි හිතමුකෝ. කාලෙකින් ගෙදර ආපු දරුවා දිහා බලාගෙන ඉන්නවා. මේ ආශ්‍රවේ බලන්න ආශ්‍රවේ හැටි. ඊට පස්සේ මේ ළමයා දැන් යන්න යන්නේ. දොර කඩට වෙලා හරි බුදුරට වෙලා හරි පාරේ ඈත කොනට යනකම් බලාගෙන ඉන්නවද නැද්ද? බලාගෙන ඉන්නවා. අන්තිමට නොපෙනී යන තත්ත්වයට එනකොට මොකද වෙලා තියෙන්නේ මේ පැත්තේ? ඇඩර ගන්නට ඇවිල්ලා ඇඬන ගන්නට ඇවිල්ලා මෙහි අර අර මොකද අර පේන දේ පේන්නේ නැති වෙනකොට මාව රත් වෙනවා මාව දැවෙනවා මාව පිච්චෙන බලපු දේ මට ආයසරයක් බලන්න ඕන ආයසරයක් බලන්න ඕන අන්න ඒ ඇතුලේ ඒ ඒ පේන දේ නොපෙනෙනකොට තියෙන ගැටලුකාරී දැනීම තමයි ආශ්‍රවය කියලා කියන්නේ. ඇත්තටම මරණය හොඳට මෙනෙහි කරලා තිබ්බනම් කෙනෙකුට මේ ඉඳලා මේ ගමනක් ගියා කියලා කවුරු හරි හරිද? ඉතින් කෙරෙන්න ඕන යුතුයකම් ටික ඔක්කොම කරනවා කිසිම අඩුවක් කරන්නේ නැහැ. කරන්න තියෙන සියලු යුතුයකම් ටික කරනවා. නමුත් Taman දැනගෙන ඉන්නවා තව මොහොතකින් මැරෙන්න පුළුවන්. තව මොහොතකින් මැරෙන්න පුළුවන්. ඒකට මම මගේ හිත සූදානම් කරලායි තියෙන්නේ. තව මොහොතකින් මැරෙන්න පුළුවන් කියන තැනට මම මගේ හිත සූදානම් කළා. කෙනෙක්ව තව මොහොතකින් මරණයටපත් වෙන්න පුළුවන් කියන තැනට සූදානම් කළා තියෙනවා. ඒ කියන්නේ අන්න මගේ මානසිකාරය හැම වෙලේම මේ පණිවිඩය මට දෙනවා. හරිද? එතකොට අන්න ඒ මරණය නිසාවෙන් ඇතිවෙන යම් දුකක් තියනවද පීඩනයක් තියනවද ඔය විදිහට මම කලින්ම මේක දැනගෙන හිටියා නම් මට පස්සේ පසුතැවීමක් ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ කිසිම ගැටලුවක් නැතුව මම මේක දැනගෙන හිටියේ මම මේක තේරුම් අරන් හිටියේ එහෙම ඉන්න පුළුවන්ද බැයිද එහෙම ඉන්න ඔව් ඒක කරන්නේ කවුද මගේ මනසමයි මගේ මනසමයි ඒක කරන නෙවෙයි ඒක කෙරෙන தත්වෙට මම මොකද කරන්න ඕන? කරන නෙවෙයි කෙරෙන தත්වෙට මම මගේ මානසිකාරය සකස් කරන්න ඕන. මම මගේ මානසිකාරය ඒක කරන නෙවෙයි කෙරෙන தත්වෙට පත් කරන්න ඕන කොහෙන්ද? මානසික. හරිද? අන්න එතකොට කියනවා යෝනිසෝ මානසිකාරේ පුදුනා කියලා. එතකොට බැඳෙන්නේ නැහැ පින්වත්නි. ලෝකෙට බැඳෙන්නේ නැහැ. ඒතකොට අයියෝ මැරෙනවනේ මැරෙනවනේ මැරෙනවනේ මම පැත්තකටලා ඉන්නවා පැත්තකටලා ඉන්නවා කියලා එහෙම එකක් වෙන්නේ නැහැ. ඇයි? අපිට මරණය දැනෙනවා නම් මේ ලෝකේ අපිට ලැබිලා තියෙන ඉහළට අරන් පහළට දාන්න පුළුවන් හුස්ම ගානක් තියෙනවා කියලා කිව්වොත් මොකද කියන්නේ? උපන් දවසේ ඉඳලා ඉහළට අරන් පහළට දාන්න පුළුවන් හුස්ම මෙන්න මෙච්චරයි තියෙන්නේ කියලා කවුරු හරි කියලා තියෙනවා. දැන් කොතර ඉවරලා දන්නේ නැහැ ඒක. නේද? දැන් කොච්චර ඉවර වෙලාද මගේ මට උරුම වෙලා තියෙන හුස්ම ගාණයෙන් දැන් කීයක් විතර ඉවර වෙලාද? එහෙනම් ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හැම හුස්මක් එක්කම ආයුෂ ඉවර වෙනවද නැද්ද? හැම තප්පරයක්ම ආපහු ගන්න බැරි ගන්න බෑ. ඒක ඉවරයි ආයේ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. එහෙනම් මරණය හරියට මෙනෙහි කරපු කෙනාට මේක හරියට මතක් වෙනවා. හරි ලැබිලා තියෙන ජීවිතයේ වටිනාකම Tamanට තේරෙනවා මරණය ගැන හොඳට මෙනෙහි කරපු කෙනෙකුට. අන්න බලන්න පින්වත්නි. එතකොට එතකොට එයා කුසලයේහි අප්‍රමාදී වෙයිද ප්‍රමාද වෙයිද? අප්‍රමාදීව කටයුතු කරන්න පටන් ගන්නවා. මොකද හිත වෙනකන්වත් කල් දාන්න බෑ. නිවන් දකින්න වැඩ කරන එක දැන් කොච්චර දවසකට හර කල් දාලා දන්නේ නැතිද? භාවනා කරන එක එහෙම කොච්චර දැන් අද ඉඳන්ම වගේ පටන් අරගෙන කරගෙන යන්න දින්නේ නැත්නම් සාමාන්‍ය තියෙන සැලැස්ම කොහමද මේ වැඩ ටික ඉවර කරලා මට තව වැඩ දෙක තුනක් තියෙනවා මේවා ඉවර කරලා නේද ගෙදර පොඩ්ඩක් පිළිවෙල කරලා හැමෝගෙම ප්‍රශ්න ටික විසඳලා අවසානයේ අන්තිමට මමත් නේද භාවනා කරනවා කියලා. ඒතර කොන්ද කැඩිලා ඉවරයි. හරිද වැඩක් කරගන්න බැරි වෙනක තත්ත්වයටපත් වෙලා ඉවරයි පින්නන්නේ. එතකොට මරණය ගැන මෙනෙහි නොකරපු හින්දා මෙන්න මේ ප්‍රමාදී බව ඇති වෙනවා අපිට. හරිද? මං හැමදාම අහන එක අපිට හොඳට තේරෙන්න ආය ආය අහන්න ඕනේ. තනි වෙලාද ඉන්නේ දන්නේ නැහැ. ළඟටම වෙලා ඉඳගෙන මේ අය ළඟටම වෙලා ඉඳගෙන හැමදේම හොයලා බලලා හිත පොඩ්ඩක්වත් රිද්දවන්නේ නැතුව ඉතාම ආදරෙන් ළඟින්ම ඉන්න කවුරු හරි ඉන්නවද? ඉන්නවද දන්නේ? ඉන්නව. 10 දෙනෙක් විතර. කවුරුත් නැහැ. කවුරුවත්ම නැහැ. හම්බෙයි දන්නේ හැම එක්කෙනෙක්. හම්බෙයිද හෙට අනිද්දාට? නෑ හම්බෙන්නේ නෑ. කාටවත් එහෙම කරන්න බෑ. මොකද මටත් එහෙම වෙන කෙනෙකුට කරන්න බෑ. එහෙනම් මගේ ජීවිතය තනි වෙලාද නැද්ද? තනි වෙච්ච මම තනියම ඉන්න මම මරණ මොහොතේදී මගේ උදව්වට ඉන්නේ මම විතරයි. නේද? එහෙනම් ජීවිතේ අපි මරණය මතක් වෙන එක්කනට තේරෙනවට තනියම මැරෙන්න වෙනවා කියලා. එහෙනම් ඉක්මනට මොකද කරන්න ඕනේ? රටේ ලෝකේ තියෙන හැම දෙයකම එක එක එක එක යුතුයකම් ඉෂ්ට සිද්ධ කරනවා වගේම තමන්ගේ දරුවන්ට හැම දෙය හැම කෙනෙකුටම උදව් කරන අතරේ මොකද කරන්න ඕන තනි වෙච්ච මම තනි වෙච්ච මේ ජීවිතය අවබෝධ කරගන්න ඕනේ එහෙනම් දුක් නැති කරගන්න ඕනේ හරි එහෙම නැත්තම් කවදාකවත් මේකෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ ඒකින්ද මම මගේ වැඩේ කරගන්න ඕනේ මා මට වැරදිලා මං තේසංගත වෙලා ඉපදුනොත් ආය කවදා ගොඩේමක් කියද කියන්නේ. එතකොට නම් ඉතින් තනි වෙලාම තමයි ඉන්නේ. හ්ම්. මේකින්ද දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මරණය ගැන ওই විදිහට මෙනෙහි කරන්න ඕනේ පින්නත් නේ. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන දෙයක් මේ මරණය ගැන මෙනෙහි කරන්න කියලා. මේකින්ද අපි කල්පනා කරනවා මේ අත්තන් තමන්ගේ බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ පැහැදම් කරලා බොහොම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සූදානම් කරගෙන අපි අද ධර්ම ශ්‍රවණය කරා අපි විතරක් නෙවෙයි මේ අය විතරක් නෙවෙයි මේ අය මේ මාධ්‍ය තුලින් බොහෝ දෙනෙක් මේ ධර්මය ශ්‍රවණය කරනවා. එහෙම ශ්‍රවණය කරන්න හේතුුනේ කවුද? දායකත්වයේ ධර්ම අය. ඒකින්ද ඒකින්ද ඒ ශ්‍රවණය කරන වාරයක් වාරයක් ගානේ තමන්ගේ ජීවිතය සකස් කරගන්න වාරයක් වාරයක් ගානේ ඒ ධර්ම දානෙම දුන්න අයට බොහෝ පිං සිද්ධ වෙනවා. එහෙනම් මේ හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය පිණිසම ඒ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.